කොහොම පින් ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නය පෞල් සැලසුම් කිරීම මිනිස්යන් වරහන් ඇතුළේ දාලා තියෙන නැවත නැවත දරුවෝ නොලැබෙන ලෙස සත්කම් කිරීම කියලා. අකුසල කර්මයක් ලෙස සමාජ මාධ්‍යක දුටුවා. මේ සත්‍යත්ව කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. බල්ව බලල්ලු වගේ කතා කරගන්න බැරි අය අපේ ඕනකමට සත්කම් කරලා දරුවන් ලැබීම අහෝසි කරනවා නම් ඒක බරපතල වරදක් අපරාධයක් අකුසලයක් හැටියට Tamanට සසර ගමනේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. තව මිනිස්සෙක් එයාගේ කැමැත්තෙන් තොරව අපේ ඕනකමට බලහත්කාරයෙන් ශල්‍ය කර්ම වලට භාජනය කරලා දරුවන් බිහි කිරීමේ හැකියාව වළක්වනවා නම් ඒක සුදුසු නෑ. තමන්ගේ ජීවිතය සම්බන්ධව තමන් තීරණයක් ගන්නවා නම් මට දරුවෝ ඇති එහෙම නැත්නම් මට දරුවෝ ඕන නැහැ ඒ නිසා ශල්‍ය කර්මයකින් දරුවන් ලැබීමේ හැකියාව වළක්වනවා කියලා තමන්ගේ කය සම්බන්ධව තමන්ට තීරණයක් ගන්න පුළුවන්කම තියෙනවා හැබැයි දරුවේ පිළිසිඳ ගත්තට පස්සේ නසන්න අපට අයිතියක් නැහැ පිළිසිඳ ගැනීම වළක්වන්න අපට උපාය මාර්ගය යොදන්න පුළුවන් තමන් සම්බන්ධව අනුන් සම්බන්ධව කරනවා නම් එයාගේ ඉල්ලීමක් මත කරන්නට පුළුවන් ඒ දරු කලලයක් විනාශ කිරීම නෙමෙයි දරු කලලයක් හට ගන්න තියෙන ඉඩ අවකාශ අහුරලා දෙන්න කියලා තව කෙනෙක් ඉල්ලීමක් කරනවා නම් ඒක කරලා දෙන්නට පුළුවන් එයාගේ ඉල්ලීම මත. ඒ වගේම දරුවෙක් බිහි කරන්නට යාම නිසා සතෙකුට හරි මිනිස්සෙකුට හරි ජීවිතාන්තරයක් එන මට්ටමක් තියෙනවා ඒ නිසා ශල්‍ය කර්මයක් කරලා ජීවිතේ රැක ගන්න ක්‍රියා කිරීම ඒකත් කුසල ක්‍රියාවක් හැටියට කරන්න පුළුවන්. හැබැයි අපේ ඕනකමට බලහත්කාරයෙන් වෙන කෙනෙකුගේ දරුවන් ලැබීමේ හැකියාව වළක්වන්න අපිට කිසිදු අයිතියක් නැහැ. තමන් සම්බන්ධව ඒ තීරණය ගන්න පුළුවන්. ඒක පාපයක් හෝ අපරාධයක් නෙමෙයි. හැබැයි තමන් සම්බන්ධවවත් තමන්ට දරු කලලයක් හටගත්තට පස්සේ ඒ සම්බන්ධව දරු කලලේ විනාශ කරන්න තමන්ටවත් තීරණයක් ගන්න අයිතියක් නැහැ. එතකොට එතන තවත් එක සත්‍යය. ඒ නිසා දරු කලලයක් හටගත්තට පස්සේ විනාශ කළොත් ඒක පාපයක්. හැබැයි දරු කලලයක් ඇති නොවන තැනට ඉඩ අවකාශ ඇහිරීම ඒක කොහෙවත් අපරාධයක් නෙවෙයි.